තව ප්‍රශ්න තියනවද? කාල වේලාව. අවසරයි ස්වාමීන් වහන්සේ මේ um, YouTube එකෙත් නැහැ ප්‍රශ්න. නැහැ. හා. එහෙම හොඳයි. Uh, ප්‍රශ්න නැහැ කියන්නේ එක්ක අද කියපුවා තේරිලා නැහැ කාටවත් එහෙම නැත්නම්. එහෙම නැත්නම් එක්ක හොඳටම තේරිලා නැත්නම් තේරිලා නැතුව. කොහොමවත් කමක් නැහැ. අද කාල වේලාවත් නිමවටපත් වෙනවා. එහෙමනම් තව වෙනත් ප්‍රශ්න නැතිනම් අපිට ධර්ම සාකච්ඡාව නිම කරන්න පුළුවන්. තව එක් කාරණයක් අපි සිහිපත් කරන්නට ඕන. අපි මතක් කළා අපි අනුරාධපුරයේ සිද්ධ කරපු දස සර්වඥ පූජාව මේ එතකොට ඒ වගේම පූජාවන් දෙකක් අපි මහියංගනේ කතරගම කිරිවිහෙර අභියසත් සිද්ධ කරන්නට සැලසුම් කරලා තියෙනවා. මහියංගනේ සිදු කෙරෙන පින්කම තමයි දෙවනුවට සිද්ධ වෙන්නේ. ඒ සඳහා අපි දින යොදාගෙන තියෙන්නේ මේ ජූනි මාසේ 30 සහ ජූලි පළවෙනිදා. ඒ කියන්නේ බ්‍රහස්පතින්දා සිකුරාදා දවස් දෙක. ජූනි 30යි ජූලි 1 වෙනිදායි දවස් දෙකේ තමයි පැවැත්වෙන්නේ. එතකොට ජූනි 30 වෙනිදා සලපතල මළුව දෝවණය කරලා ජූලි 1 වෙනිදා තමයි උදෑසන බුද්ධ පූජාව පැවැත්වෙන්නේ. ඉතින් ඒකෙදිත් අපි විශේෂයෙන් සිහිපත් කරන්නේ කවුරු හරි සහභාගී වෙන්න බලාපොරොත්තු වෙනවා නම් ඒ අය අර කලින් වගේ ධර්ම යාත්‍රා ගෲප් එක සම්බන්ධ කරගෙන තමන්ගේ තොරතුරු ලබා දෙන්න එතකොට ත්‍යාගී දුව ඒ සම්බන්ධව කටයුතු කරાવી ඒ අයගේ නම ලිපිණය සහ ජාතික හැඳුනුම්පත් අංකය දුරකථන අංකය ඒවා ලබා දෙන්න මොකද එතකොට වඩා පහසුයි ඊළඟට දැන් අනුරාධපුරේ වගේ නවාතැන් පහසුකම් සකසා ගැනීම එතරම්ම සුලබව එහෙම නැත්නම් ගොඩක් පහසුකම් අඩුයි මං හිතන හැටියට මහියංගනේ ඒ කියන්නේ අච්චරම ගොඩාක් නවාතැන්පලවල් ප්‍රසිද්ධ ඒවා හුඟක් අවට අඩු නිසා ඒ කියන්නේ නැහැ කියන එක නෙමෙයි සකස් කරගන්න පුළුවන්. ඉතින් විහාරස්ථානයේමත් නවාතැන් පහසුකම් තියනවා එහෙම අවශ්‍ය අයටත් කතා කරලා ගන්න පුළුවන් එහෙම නැත්නම් අවට තව නවතින්නට අවශ්‍ය හෝටල් ආදියක් තියෙනවා ඉතින් ගමනාගමනය සහ නවාතැන් පහසුකම් තම තමන් විසින්ම සකසා ගන්නට ඕන ඒවා අපිට සංවිධානය කරලා කරන්න අපහසුයි මේ තියෙන කාල වකවානුවේ තියෙන ස්වභාවයත් එක්කලා පින්කම 30 වෙනිදා සහ ජූලි 1 වෙනිදා සිද්ධ වෙනවා ඒකට එතකොට අර පින්කමට සහභාගී වෙන්න මොන විදිහේ දැන් අපිට අනුරාධපුරයේදී තමයි මේ පින්කමට සහභාගී වීම සඳහා නොයෙකුත් සීමා පනවන්න උනේ මොකද නායක හඳුරෙහිදී සිහිපත් කළා වැඩි පිරිසක් සහභාගී කරවගන්න එපා සීමා සහිත පිරිසකින් කටයුතු කරන්න කියලා. ඉතින් දැන් මහියංගනේ පූජාව සහ කතරගම පූජාවට අපිට එහෙම ගැටලුවක් නැහැ. දැන් කොරෝනා වසංගත තත්ත්වය පිළිබඳවත් ලොකු සෞඛ්‍ය නීති රීති දැන් ගොඩක් ලිහිල් කරලා තියෙන නිසා කැමති අයට සම්බන්ධ වෙන්න පුළුවන්. හැබැයි ඒ අය කල් වේලා ඇතිව අර විදිහට තොරතුරු ටික ලබා දෙන්න. ඊළඟට අපේ පසුගිය අවස්ථාවේ සිදු කළ විදිහටම ඇඳ පුටු ආදිය සහිතව ගරු භාණ්ඩ සහිතව ඒ පින්කම සිද්ධ කරනවා. ඒ විදිහෙම පූජා ද්‍රව්‍ය සකස් කරනවා. එතකොට පහුගිය පින්කමෙන් අපට ඉතිරි වෙච්ච ඒ ආධාර මුදල් අපි මේ සඳහා යොදවනවා. තව ඊට අමතරව කාට හරි සම්බන්ධ වෙන්න ඕන නම් ඒ අයත් දැනුවත් කරන්න ඒ අයට සම්බන්ධ වෙන්නට අවස්ථාවක් හදලා දෙන්න පුළුවන්. හොඳයි එහෙමනම් අද දවසේ ධර්ම සාකච්ඡාව අපි මේ පමණකින් නිමවටපත් කරමු. ලබන සතියේත් අපි ප්‍රඥාවේ ප්‍රභේද පිළිබඳව පැහැදිලි කරමින් තව කොටසක් අපිට කතා බහ කරන්න තියෙනවා. අද දවසේ අපි අනුරුද්ධ හාමුදුරුවන්ටත් සහභාගී වෙන්න අවකාශ ලැබුණා. උන්වහන්සේ ඇතුළු සහ සම්බන්ධ වුණු සෑම දිනාටම මේ ධර්ම දේශනා සාකච්ඡා තුළින් ඇති කරගත්තු ධර්මඥානය ප්‍රඥාව අවදි කරගෙන සුඛ ප්‍රතිපදාවෙන් වහා නිවන් අවබෝධ කිරීම පිණිසම හේතු වේවා කියලා ප්‍රාර්ථනා කර හැම දිනාටම දරුවන් සරණයි. අපි ආශිර්වාද කරන මෙත්‍රි මේ සිද්ධ කරගෙන යන සාසනික සේවයට තවදුරටත් නිරොග් නිරෝගීව ඔබත් කටයුතු කරන්නට ශක්තිය ධෛර්ය ලැබේවා. ප්‍රාර්ථනා කරන බෝධිසත්වයේ අවබෝධ කරගන්නට හේතු වාසනා වේවා කියලා.